රුද්දික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්න කීපයක්ම අහලා තියෙනවා මම එතනින් පටන් ගන්නම් අවුරුදු කාලයේදී බොහෝ විට ඇතිවන්නේ ලෝභ සහගත සිතුවිලි නොවේද නිවාඩුව නිසා සංග්‍රහ පැවැත්වීම අලුත් අනුම් ගැනීම විනෝද චාරිකා යෑම එහෙම තමයි එතුමා නවත්තලා තියෙන්නේ ඔව් දැන් ඒක තමයි මම කිව්වේ ඒ හැම දෙයක්ම ඉතින් අර්ථය නොදැන හුඟක් වැරදි විදිහට යොදාගෙන තිනවා. දැන් අද කාලේ දානයක් කියන එක ගන්නකො. ඉතින් දානයක් කියන එක ගොඩක් දෙනෙක් නිකන් පාටියක් වගේ කරගෙන තියෙන. ඊට පස්සේ දාන ඉවර වෙනකොටම බෝතල් ටිකක් ගෙනල්ලා බොන්න. ඊට පස්සේ ඉතින් ඒ දානය තුල ඇත්තටම හොඳට නිවැරදිව කුසල් සිතුවිලි ඇති කරගන්න කීයෙන් කී දෙනෙක්ද ඉන්නේ? දැන් දන්සල් ගන්නකො දන්සල් කියන එක ඉතින් නරක සංකල්පයක් නෙමෙයි. නමුත් අද දන්සල් මොනවද? කෙලින්ම නිකන් මේ බෆර් දාගෙන බජව් දාගෙන බලහත්කාරයෙන් පාරට පැනලා බලෙන් නවත්තලා කණ්ඩ දින අන්තිමට ගොඩක් දන්සල් ඉවර වෙන්නේ කුටි බැට ගහගෙන මිනි මරාගෙන ඉතින් එතකොට දැන් ඒකද දන්සලේ පරමාර්ථය අන්න ඒ වගේ අද මේ හැම එකක්ම කන පිටට ගිහිල්ලා. ඇයි කන පිටට ගිහින් තියෙන්නේ? ඒවා මූලික අර්ථ හරියට හඳුනාගෙන නැති නිසා. ඉතින් වෙසක් උත්සවේ වගේ දේකුත් අද ඒ විදිහට කන පිටට ගිහින් තියෙනවා නම් ඉතින් අලුත් අවුරුදු චාරිත්‍ර ගැන කවර කතාවද? ඒ නිසා ඒවා ලෝභයම වැඩෙන. මොකද මිනිස්සුන්ට මේ සියුම් කාරණා වටහාගෙන යම්කිසි ධර්මතාවයක පිහිටනවා කියන එකට වඩා මත්පැන් බොන්න කැමති මනුස්සයා ජේසුස් වහන්සේගේ උපතත් මත්පැන් බොන්න බුදුහාරගේ උපතත් මත්පැන් බොන්න මරණයත් මත්පැන් බොන්න මගුලත් මත්පැන් බොන්න එයාට ඕනම එකක් මත්පැන් බොන්න තමයි යොදාගන්නේ. එතකොට කෑම කණ්ඩ ලොල් කෙනා අර හැම එකක්ම කණ්ඩ තමයි යොදාගන්නේ. ඇඳුම් ආයත්තන් වලට ලොල් කෙනා ඒවට තමයි ඒක යොදාගන්නේ. බඩු මුට්ටු අලුත් වැඩියා කරගන්න අලුත් ඒවා ගන්න කැමති කෙනා ඒකට තමයි යොදාගන්නේ. ඉතින් එහෙම තමයි පොදු මනුස්ස ගතිය. ඉතින් අර මූලික මූලික අවබෝධය මොකක් නිසාද මේවා කරන්නේ මොකක්ද මේකේ පදනම කියලා හරියට තේරුම් ගන්න නැති වෙනකොට ඒවා ඕන තරම් වැරදි විදිහට පාවිච්චි කරනවා. ඉතින් ඒ වැරදි විදිහට පාවිච්චි කරනවා කියන එක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. ඒවැ මූලික සංකල්ප හඳුනා ගැනීම කියන එක වෙනම කාරණයක්. ඉතින් මූලික සංකල්ප හඳුර හරියට හඳුනා ගත්තොත් තමයි අපිට වැරදි පැත්තට යන එකෙන් ටිකක් හරි වළක්වා ගන්න පුළුවන් වෙන්නේ.